සමන්තා චක්කවාලේසෝ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං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 යෝනිසෝ මනසිකාරෝ ධම්මානුධම්ම පටිපත්ති ඉමානිකෝ භික්කවේ චත්තාරි සෝතාපට්ටි අංගානි සද්ධාවන්ත පින්නතුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද ධර්මදේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ නෝර්වේ රටෙහි පදිංචි ගාල්ලගේ ජෙන ලස්කෙමොන් මහත්මිය සහ පවුලේ සියලු දෙනා විසින් පින්කමේ මූලික අරමුණ හැටියට සඳහන් කරලා තියෙන්නේ 75 වෙනි ජන්මදිනය සමරන ගාල්ලගේ ජෙන ලස්කෙමොන් මහත්මියට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ කුසලයේ හේතු වේවා කියන ප්‍රාර්ථනාව මූලික කොටගෙන ඒ වගේම මිය පරලෝ යන්නට යෙදුණු දෙමව්පියන් වන ගාල්ලගේ ෆ්‍රැන්සිස් ද සිල්වා පියාණන්ට අබේවීර මිරිස්ස පටබැඳිගේ ලෝරනෝනා මව්තුමියට ගාල්ලගේ ජෙරල්ද සිල්වා සොහොයුරාට ගාල්ලගේ කමනි චම්පිකා සොහොයුරියට සහ ගාල්ලගේ ෆිලිප් ද සිල්වා පුතණුවන්ටත් ඊවර් ලස්කෙමුන් ස්වාමි පුරුෂයා ඇතුළු මිය පරලෝකීය සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම දේශකයන්න් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම ලෝකවාසී සියලු දෙනාට ධර්මාවබෝධය ලබා ගැනීමට මේ කුසලයේ හේතු වේවා කියන ප්‍රාර්ථනාවන් පෙරදරි කොටගෙනයි තමන්ගේ 75 වෙනි ජන්මදිනය නිමිති කොටගෙන ලස්කෙමුන් මහත්මිය මූලික වෙලා අද මේ පින්කම සිද්ධ කරන්නේ. අද ධර්මදේශනාව සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ සංයුත්ත නිකායේ සෝතාපට්ටි සංයුත්තේහි අංග සූත්‍රයේහි දැක්වෙන සෝතාපට්ටි අංග හතර පිළිබඳ දේශනා පාඩය. මේ සෝතාපට්ටි අංග සූත්‍රයේහි සෝවන් ඵලය සඳහා උපකාර වෙන කාරණා හතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සත්පුරුෂ ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය සහ ධර්මානුධර්ම ප්‍රතිපatti. ඒ කාරණා හතරෙන් කරුණු දෙකක් බාහිරින් ලැබෙන කාරණා, කරුණු දෙකක් අපි තුලින් මතු කරගත යුතු කාරණා. සත්පුරුෂ ආශ්‍රය සහ සද්ධර්ම ශ්‍රවණය කියන කාරණා දෙක අපිට බාහිරින් ලැබෙන කරුණු. යෝනිසෝ මනසිකාරය සහ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන කාරණා දෙක අපි තුලින් අවදි කරගත යුතු කාරණා. එතකොට අර බාහිරින් ලැබෙන කාරණා දෙක සම්බන්ධවත් අපට යෝනිසෝ මනසිකාරය දියුණු කරගන්නට අවශ්‍යයි. අපි තුලින් මතු කරගත යුතු කාරණා දෙක ප්‍රගුණ කර ගැනීම සඳහා යෝනිසෝ මනසිකාරයත් ඒ වගේම ප්‍රතිපත්තිය එහෙම නැත්නම් ධර්මානුධර්ම ප්‍රතිපත්තිය තුල පුහුණු වීමක් කියන මේ කරුණු දෙක අපි නැවත නැවත පුහුණු කිරීම අවශ්‍යයි. දැන් බාහිරින් ලැබෙන කාරණා හැටියට සඳහන් කළේ සත්පුරුෂ ශාස්ත්‍රය සහ සද්ධර්ම ශ්‍රවණය. සත්පුරුෂයා කියන්නේ කවුද? අසත්පුරුෂයා කියන්නේ කවුද? යම් කෙනෙක් තුල මතුවෙන ගති ලක්ෂණ අනුව ඒතනත්තා සත්පුරුෂයෙක්ද අසත්පුරුෂයෙක්ද කියලා තෝරා බේරා ගන්නට අපිට යෝනිසෝ මනසිකාරයක් තියෙන්නට ඕන. ඒතර යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ සිහියෙන් සහ නුවණින් සිතන කල්පනා කරන ස්වභාවය. එතකොට අපේ සිහිය සහ නුවණ අවදි කරගත්තොත් තමයි හති සම්පජඤ්ඤය මතු කරගත්තොත් තමයි අපට පුළුවන් වෙන්නේ බාහිර පුද්ගලයෙකුගේ ස්වභාවය වඩා නිවැරදිව තේරුම් ගන්න. එහෙම නැතිනම් අපි සත්පුරුෂයෙක්ද කියලා අසත්පුරුෂයෙකුට රැවටෙන්නට පුළුවන්. කල්යාණ මිත්‍රයෙක්ද කියලා පාප මිත්‍රයෙකුට රැවටෙන්නට පුළුවන්. ඒ වගේම අපට දුකේදී සැපේදී උපකාර වෙන සහෘද මිත්‍රයෙක් සමහර වෙලාවට නිර්වාණගාමිනී මාර්ගයටත් එක හා සමානව උපකාර වෙනවයි කියලා අපි පටලවා ගන්නට පුළුවන්. ඒ බඳු පටලවිලි සිදු නොවි සැබවින්ම මේ නිර්වාණගාමිනී මාර්ගයට අපට උපකාර වෙන සත්පුරුෂ වූ කල්යාණ මිත්‍රයා කවුරුන්ද? ඒ බඳු එක් මිත්‍රයෙක් හෝ කිහිප දෙනෙක් හෝ අපේ ජීවිතවල අපට හඳුනා ගන්නට පුළුවන්. යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කළොත්. එතකොට සත්පුරුෂාශ්‍රය කියන කාරණය බාහිර කරුණක් වුණාට ඒ සත්පුරුෂයා කවුද කියලා තෝරා ගැනීම පිණිස අපට අපේ චිත්තසංතානය අවදි කරන්නට වෙනවා. එතකොට පළමු කාරණය નિවරදිව හඳුනා ගන්නට තුන්වෙනි කාරණය තමයි උදව් වෙන්නේ යෝනිසෝ මනසිකාරය. ඒ වගේම සද්ධර්ම ශ්‍රවණය નિවරදිව හඳුනාගෙන පවත්වා ගන්නටත් අපිට යෝනිසෝ මනසිකාරය තමයි උදව් වෙන්නේ. සද්ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද මේ විශ්ව ධර්ම න්‍යාය පිළිබඳව මූලික સિદ્ધාන්තය පදනම් කොටගත් ධර්ම න්‍යාය සහ ප්‍රතිපදාව. එතකොට මේ ධර්ම න්‍යාය හේතුඵල හේවත් පටිච්ච සමුප්පාද න්‍යාය තුල පැහැදිලි කරනවා. හොඳ නරක සියල්ලම පටිච්ච සමුප්පන්නවයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ පටිච්චසමුපාද නැමැති ධර්ම න්‍යාය මත විශ්ව ධර්ම સિદ્ધාන්තය මත සිදුවෙන ක්‍රියාපටිපාටිය Tamanටත් අනුන්ටත් අනර්ථකාරී නොවි අර්ථ සම්පන්න විදිහට හසුරුවා ගැනීම තමයි ඒ තුල ප්‍රතිපත්තිය වෙන්නේ. එතකොට මූලික වශයෙන් හේතුඵල ධහම වටහා ගන්නට ඕන, ඒ න්‍යාය හඳුනා ගන්නට ඕන, ඒ න්‍යාය හඳුනාගෙන ඒ න්‍යාය තුල Tamanටත් අනුන්ටත් අනර්ථයක් වෙන්නේ කොහොමද අර්ථයක් වෙන්නේ කොහොමද කියලා වෙන්කොටගෙන අනර්ථකාරී දේ බැහැර කරමින් අර්ථ සම්පන්න දේ පවත්වන්නට අපට යෝනිසෝ මනසිකාරය අවශ්‍ය වෙනවා. එතකොට ඒ සද්ධර්මයේ කුමක්ද අසද්ධර්මයේ කුමක්ද ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කුමක්ද අධර්ම චර්යාව කුමක්ද මේවා වෙන්කොට හඳුනා ගන්නට අපට යෝනිසෝ මනසිකාරයේ තියෙන්න ඕනේ. එහෙම නැතිනම් සමහර වෙලාවට ධර්ම ප්‍රතිරූපක දේශනාවක් අපට ධර්ම දේශනාවක් හැටියට හැඟෙන්නට පුළුවන්. ධර්මයේ විකෘති කරන පොතපත අපට නිර්වාණගාමිනී මාර්ගයට උපකාරක දහම් පොතපතක් හැටියට අපට හැඟෙන්නට පුළුවන්. ද විශේෂයෙන් වර්තමාන කාලේ ලංකාවේ පමණක් නෙවෙයි ලෝකයේ පුරාම මේ ධර්මය ප්‍රචාරය කරන රටාව දිහා බැලුවහම බොහෝ භික්ෂුන් වහන්සේලා ඒ වගේම ගිහි භවතුන් නිවැරදි ධහම මතු කර ගන්නට උත්සාහ කරනවා මතු කර දෙන්නට උත්සාහ කරනවා ඒ අතර අතලොස්සක් පිරිස ඒ ධර්මයේ විකෘති කරමින් ධර්මයේ වගේ ධර්ම ප්‍රතිරූපක කරුණු සමාජගත කරමින් ධර්මානුධර්ම ප්‍රතිපත්තිය වෙනුවට සංස්කෘතිය ඒ වගේම දහම සියල්ල විනාශ කරමින් තම තමන්ට හිතෙන විදිහේ අත්නෝමතික ප්‍රතිපත්ති ක්‍රමයන් හඳුන්වා දෙන්නට උත්සාහ කරනවා. නමුත් ඒවා තුළ යම්කිසි අර මහජනයාගේ සිත් ඇදබැඳ ගන්නා ගතියක් ඒ ස්වરૂපයෙන් ඒවා ඉදිරිපත් කරන නිසා බොහෝ දෙනා නොදැනුවත්වම ඒ තමයි හැබෑ දහම, ඒ තමයි හැබෑ විනය, ඒ තමයි සැබෑ ප්‍රතිපත්තිය කියලා ඒවා වරදවාගෙන ඒ ඔස්සේ ගමන් කරන ආකාරයකුත් අපට පේනවා. එතකොට ඒ අධර්මයේ ධර්මයේ හැටියට හඳුනාගෙන ඒ වගේම දුෂ්ප්‍රතිපත්තිය සම්‍යක් ප්‍රතිපත්තිය හැටියට හඳුනාගෙන කටයුතු කරන්නේ කුමක් නිසාද යෝනිසෝ මනසිකාරයෙන් විමසා බලන්නේ නැති නිසා. ඒ නිසා සද්ධර්ම ශ්‍රවණය කියන එක බාහිර කාරණයක් වුණාට මේ සද්ධර්මයේද අසද්ධර්මයේද මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියද එහෙම නැත්නම් මිත්‍යා ප්‍රතිපත්තියද මේවා වටහා ගන්නට වෙන්නේ තමන්ගේ ප්‍රඥාවෙන්. ඒ නිසා ඒ සඳහා අපි යෝනිසෝ මානසිකාරය අවදි කරගන්නට අවශ්‍යයි. දැන් ওই විදිහට මේ සෝතාපට්ටි අංග අතර පළමු කාරණාව සහ දෙවන කාරණාව සත්පුරුෂ ආශ්‍රය සහ සද්ධර්ම ශ්‍රවණය කියන මේ කාරණා දෙක බාහිරයි. නමුත් මේ කාරණා දෙක નિවරදිව හඳුනා ගන්නට නිවැරදිව විනිශ්චය කරගන්නට නිවැරදිව තේරුම් අරගෙන අපේ ජීවිතවලට සමීප කරගන්නට අපට තුන්වැනි සෝතාපට්ටි අංගය හෙවත් යෝනිසෝ මනසිකාරය අත්‍යවශ්‍ය වෙනවා. ඊළඟට යෝනිසෝ මනසිකාරයෙන් නිවැරදිව අපි සත්පුරුෂයා, කල්යාණ මිත්‍රයා කවුද කියලා තෝරාගෙන සද්ධර්මය මොකක්ද, සද්ධර්ම මාර්ගය මොකක්ද කියලා නිවැරදිව තේරුම් අරගෙන ඊට පස්සේ අපට ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදීමයි අවශ්‍ය වෙන්නේ. ඒතර භාවනාව කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය ප්‍රගුණ කිරීම. එමනම් සෝතාපට්ටි අංග 4න් තුන්වන සහ හතරවෙනි අංග දෙකම භාවනාව දියුණු කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය සාධක. මොකද ඒවත් Taman තුලින් අවදි කරගත යුතු කාරණා. එතකොට ඒ සමස්ත ප්‍රතිපදාව නිර්වාණගාමිනී ප්‍රතිපදාව, භාවනා මාර්ගය, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය, ආරියෂ්ඨාංග මාර්ගයේ වැඩිම චතුරාර්ය සත්‍ය ප්‍රගුණ කිරීම මේ විවිධ වචන වලින් පාරමිතා පිරීම බෝධිපාක්ෂික ධර්ම දියුණු කිරීම විවිධ වචන වලින් විවිධ නම් වලින් ඒ ප්‍රතිපත්ති ක්‍රමය හඳුන්වන්නට පුළුවන් එක් එක් අවස්ථාවල. නමුත් ඒ හැම ආකාරයකින්ම හඳුන්වන්නේ මේ හතරවැනි කාරණේ මොකද්ද ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. ඒ ධර්මයට අනුව තමන්ටත් අනුන්ටත් අනර්ථකාරී දේ වළක්වා ගනිමින් තමන්ටත් අනුන්ටත් අර්ථ සම්පන්න විදිහට කායික වාචසික මානසික ක්‍රියාවන් හසුරුවා ගැනීම. එහෙමනම් ධර්මානුධර්ම ප්‍රතිපත්තිය තුළ ප්‍රධාන වශයෙන් පියවර තුනක් අපට අනුගමනය කරන්නට පුහුණු කරන්නට තියනවා අනුපිළිවෙලෙ. පළවෙනි පියවර තමයි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය හැටියට කායික වාචසික වශයෙන් අනර්ථකාරී දෙයින් වැළකීලා අර්ථ සම්පන්න දේ යහපත් දේ පුහුණු කරන්නට උත්සාහ කෙරේ. දෙවන පියවර තමයි මානසික වශයෙන් අනර්ථකාරී දෙයින් වැළකීලා අර්ථ සම්පන්න දේ ප්‍රගුණ කරන්නට උත්සාහ කෙරේ. තුන්වෙනි පියවර තමයි ප්‍රඥාවෙන් ලෝක ධර්මතා තේරුම් අරගෙන ඒවා තුල පිහිටා සිටින්නට මනස පුරුදු පුහුණු කිරීම. ඒකට ධර්මානුධර්ම ප්‍රතිපත්තිය අපිට අවම වශයෙන් පියවර තුනක් හැටියට ওই විදිහට හඳුනා ගන්නට පුළුවන්. කායික වාචසික සංවරය. සංවරය කියලා කියන්නේ නොකල යුතු දේ නොකරමින් කල යුතු දේ කරන්නට උත්සාහ කිරීම. එතකොට ඒ කායික වාචසික සංවරය අපි අපට හුරු පුරුදු වචනෙන් හඳුන්වනවා නම් සීල සංවරය. සීලයයි කියලා කියන්නේ කායික වාචසික වශයෙන් ඇති කරගන්නා සංවර බව. සංවර බව කියලා කිව්වේ නොකල යුතු දේ නොකිරීම සහ කල යුතු දේ කිරීම. එතකොට ඒ සීලය තමයි මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. එහෙම නැත්නම් භාවනා මාර්ගයේ පළමු පියවර. භාවනා කියලා කියන්නේ වඩනවා, දියුණු කරනවා. දැන් භාවනා කියන වචනේ තේරුම වඩනවා, වැඩි දියුණු කරනවා, සංවර්ධනය කරනවා කියන අර්ථයයි. එතකොට ඒ සංවර්ධනය සඳහා කුමක් තුල සංවර්ධනය වෙන්නට නිර්වාණගාමිනී මාර්ගය තුල සංවර්ධනය වෙන්න. ඒ තුල දියුණු වෙන්නට. ඒ තුල අපේ මානසික සංවර්ධනය ඇති කරන්නටයි අපි උත්සාහවත් වෙන්නේ. ඒ වැඩපිළිවෙල තමයි භාවනා කියලා හඳුන්වන්නේ. එතකොට මේ භාවනා මාර්ගයට අපි ප්‍රවේශ වෙනකොට ඒ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය තුල මූලික පියවර තමයි කායික වාචසික සංවර්ධනය. දැන් කෙනෙක් භාවනා කරන්න ඕන කියලා එකපාරටම උත්සාහ කළාට කායික මානසික සංවරය නැතිනම් ඒ තනත්තාට භාවනාව ප්‍රගුණ වෙන්නේ නැහැ. දියුණු වෙන්නේ නැහැ. ඇයිද? අපි මානසික වශයෙන් ඇතිවෙන දුර්වලකම් දුරු කරන්නට පෙර කායික වාචසික වශයෙන් ඒවා බාහිර ලෝකයට ක්‍රියාත්මක වීම වළක්වා ගන්නට දක්ෂ වෙන. උදාහරණයක් හැටියට අපි ගත්තොත් මේ කාරණය දැන් අපේ මනසේ කෝපය, ద్వේෂය, ප්‍රාණඝාත සිතුවිලි මතුවෙන්නට පුළුවන්. මතු වුණාට අපි කය වචනේ පාවිච්චි කරලා අනුන්ට හිංසා කිරීම, සතුන් මැරීම, සතුන් මරන්නට අනුබල අවම වශයෙන් අපිට මූලික වශයෙන් ඒ ටිකෙන් වළකින්නට පුළුවන් වෙන්නට. එතකොට ඒ කය වචනේවත් සංවර කරගන්නට බැරි නම් ඒතනත්තා මානසික සංවරයක් ඇති කරගන්නවා කියන එක කිසිදාක අපේක්ෂා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා භාවනාව හෙවත් ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ පළමු පියවර තමයි කායික වාචසික සංවරය ගොඩනගා ගැනීම. අපිට සුපුරුදු වචන වලින් කියනවා නම් පව්කම් වලින් වැළකීම සහ කුසල් දහම් වල නිරත වීම. එහෙම නැත්නම් චාරිත්‍ර සහ වාරිත්‍ර වාරිත්‍ර කියලා කියන්නේ වැළකිය යුතු දේවල්, චාරිත්‍ර කියලා කියන්නේ පැවැත්විය යුතු දේවල්. එතකොට අපි නොකල යුතු දේ කුමක්ද කල යුතු දේ කුමක්ද කියලා ඉස්සල්ලා අපි තෝරා බේරගන්න. කිව යුතු දේ කුමක්ද නොකිව යුතු දේ කුමක්ද කියලා අපි තෝරා බේරා ගන්නට ඕනේ. එතකොට මේවා ධර්මයේහි පැහැදිලි කරනවා නොකල යුතු දේ තමයි ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර. ඊළඟට කල යුතු දේ තමයි ප්‍රාණඝාතයෙන් වැළකීම සහ සතුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම සඳහා අපට හැකි හැම අවස්ථාවකම ක්‍රියාත්මක වෙයි. සොරකමින් වැළකීම සහ අන් අය සන්තක දේවල් ආරක්ෂා කිරීමට හැකි හැම විටම ක්‍රියාත්මක වේ. කාම මිත්‍යාචාරයෙන් වැළකීලා නිවැරදිව කාම සේවනයේ පවත්වන්නට සහ අන් අයගේ පෞල් ජීවිත ව්‍යාකූල නොවි සුරක්ෂිත කරන්නට හැම විටම සහාය වේ. ලැජ්ජ බය ඇතිව සදාචාර සම්පන්නව අන් අයට ජීවත් වෙන්නට උපකාර කිරීම සහාය වේ. එතකොට නොකල යුතු දේවල් වගේම කල යුතු පැත්තකුත් තියෙනවා. මේ කායික සංවරය කියලා ගත්තාම හුඟක් දෙනා කල්පනා කරන්නේ දැන් සීලය කිව්වහම මම සත්තු මරන්නේ හොරකම් කරන්නේ බොරු කියන්නේ එහෙම අර නැති දේවල් ටික මම මේ මේවයින් වැළකීලා ඉන්නවා ඒ වැළකීලා සිටීම සංවරයේ එක කොටසක් සීලේ එක කොටසක් නමුත් කල යුතු දේ කරන්නත් ඕන ප්‍රාණඝාතයෙන් වළකිනවා වගේම සත්තු මැරීමෙන් වළකිනවා වගේම සතුන්ගේ ජීවිත ආරක්ෂා කරන්නට මම මොනවද කරන්නේ ඒකත් වැදගත් වෙනවා එතකොට බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම ප්‍රාණඝාතයෙන් වැළකීම කියනකොට එහි කරුණු හයක් දක්වනවා පියවර හයක් දක්වනවා පානාතිපාතා පටිවිරතෝ නිහිත දණ්ඩෝ නිහිත සත්තෝ ලජ්ජී දයාපන්නෝ සබ්බපාන භූත හිතානුකම්පේ විහෙරති දැන් මේකේ නොකල යුතු කාරණා තුනක් තියෙනවා කල යුතු කාරණා තුනක් තියෙනවා. එහෙම තමයි එහි පියවර 6 සම්පූර්ණ වෙන්නේ. මොනවද නොකල යුතු කාරණා? පාණාතිපාතා පටිවිරතෝ නිහිත දණ්ඩෝ නිහිත සත්ත්වෝ. ඒ කාරණා තුන තමයි වැළකී යුතු කාරණා. මොනවද? ප්‍රාණඝාතයෙන් වැළකීම, ඒ කියන්නේ සත්තු මැරීමෙන් වළකින්නට ඕන. දෙවැනි පියවර තමයි සතුන්ට දඬු මුගුරු ආදියෙන් හිංසා කිරීමෙන් තලාපැලීමෙන් වළකින්නට ඕන. තුන්වෙනි පියවර තමයි සියුම් අවියායුධ වලින් සතුන්ට හිංසා කිරීමෙන් වළකින්නට ඕන. එතකොට මේ විදිහට අවියායුධ හෝ වසවිස ආදිය හෝ ඒ කවර දෙයකින් හෝ සතුන්ට හිංසා කිරීමෙන් වැළකීම. දැන් මේ පියවර තුන අනුගමනය කරන පමණට තමයි එතනත්තා නොකල යුතු දෙයින් වැළකුණා වෙන්නේ. කායික වශයෙන් එක පැත්තකින් Taman ආරක්ෂා වුණා නොකල යුතු දේ නොකර සිටීම නම් වූ සංවරය. ඒ සීලය විරති සීලය තමන් නිවැරදිව සමාදන් වුණා. විරති කියලා කියන්නේ වැළකීම කියන අර්ථය. එතකොට වැළකිය යුතු දේවල් වලින් වළකින්නට ඕන. සතුන් ඝාතනය කිරීමෙනුත් වළකින්නට ඕන. දඬු මුගුරු ආදියෙන් තලා පෙළීමෙන් දඬු මුගුරු ආදියෙන් තලා පෙළනවා කියලා කියන්නේ පෙන්නතුනේ දැන් සමහර වෙලාවට බල්ලෙක් බලලෙක් දැක්කන් පස්සේ අහුවෙච්ච එකෙන් ගහලා පන්නනවා. ඊළඟට සමහර වෙලාවට සතුන් ඝාතනය කරන්නට ඉස්සෙල්ලා ඒ සතුන් තලලා පෙලලා හිංසා කරන. මේ විදිහට සමහර කෙනෙක් කෙලින්ම සතාව ඝාතනය කරනවා. සමහර කෙනෙක් ඒ සතුන් කෙරෙහි කරුණාවක් දයාවක් නැතිව ඒ සතුන්ට කැට කැබලිති වලින් දඬු මුගුරු ආදියෙන් තලා පෙලලා හිංසා කරන අවස්ථා. ඊළඟට සියුම් අවියායුධ වලින් එහෙම නැත්නම් වසවිස ආදී සතුන්ට හිංසා පීඩා කිරීම. දැන් සමහර වෙලාවට තමන්ට යම්කිසි සතෙකුගෙන් කරදර පැමිණෙනවා නම් අර ගල් මුල් වලින් තලා පෙලන්නට පෙළඹෙන්නේ නැහැ සමහරලාට ඒ සතුන්ගේ ජීවිත විනාශ වෙන විදිහට මොනවා හරි වසවිස තබලා ඒ සතුන්ගේ ජීවිත විනාශ කරන්නට ක්‍රියාත්මක වෙන්නට පුළුවන් ඊළඟට කෘමිනාශක ආදී වශයෙන් ඒ කුඩා කුඩා සත්තු විනාශ වෙන දේවල් පාවිච්චි කරන්නට පුළුවන්. එතකොට මේවා ඒ ප්‍රාණඝාතය කියන කාරණය තුලම එක් එක් සියුම් සියුම් පැති. ඒ හැම පැත්තකින්ම තමන් ආරක්ෂා වුණොත් තමයි වැළකුණොත් තමයි තමන්ගේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි පළමු පියවර තුල තමන් ශක්තිමත්ව පිහිටා සිටියා වෙන්නේ. එතකොට දැන් ওই පියවර තුන අනුගමනය කළයි කියලා ඒ ප්‍රතිපදාව පූර්ණ වෙන්නේ නැහැ. ඊළඟ පියවර තුන තමයි ලජ්ජී දයාපන්නෝ සබ්බපාන භූත හිතානුකම්පි. ප්‍රාණඝාතය නොකරනෝ වගේම දඬුමුගුරු ආදියෙන් හිංසා පීඩා නොකරනවා වගේම ඒ වගේම අවියාද වලින් වසවිසාදයෙන් සතුන්ට හානි නොකරනවා වගේම සතුන් ඝාතනය කිරීම හිංසා කිරීම පිළිබඳව ලැජ්ජාව ඇති කෙනෙක් බවට පත් වෙන්න ඕන. දැන් ඔන්න ලැජ්ජී කියලා කියනකොට ඒක තමන්ගේ මනස තුල ගොඩනගා ගන්නට අවශ්‍ය වෙන ගුණයක්. ලැජ්ජාව කියලා කියන්නේ පව්කම් කරන්නට, වැරදි කරන්නට, අයහපත් දේවල් කරන්නට ලැජ්ජා වෙන දැන් අද බොහෝ දෙනා ලැජ්ජා වෙන්නේ තමන් කරපු පාපේ අපරාධේ හෙලි වෙනවටනේ ලැජ්ජා වෙන්නේ. එතන තියෙන ලැජ්ජාව නෙමෙයි සියුම් ද්වේෂය. තත් ලැජ්ජාව කියන එක උසස් ගුණයක්. ලැජ්ජ බය කියලා කියන්නේ උසස් වූ ගුණ ධර්ම දෙකක්. ඒ මොනවද ලැජ්ජ බය කියලා කියන්නේ? පව් කරන්නට, අයහපත් දේවල් කරන්නට, අකුසල් කරන්නට ඇති ලැජ්ජාව සහ බය. එයින් තමයි සත්වයින් අනර්ථයෙන් වළක්වන්නේ. දුරාචාරයෙන් වළක්වන්නේ. ඉතින් ඒක ගුණයක්. ඒ ගුණය Taman තුල වැඩෙන්නට ඊළඟට දයාපන්නෝ දයාපන්නෝ කියලා කියන්නේ සියලු සත්වයින් කෙරෙහිම දයාව ඇති කෙනෙක්. දැන් එහෙම දයාවක් නැති නිසා තමයි අර දඬු මුගුරු කැටකබලි ආදීන් අහුවෙච්ච දෙයින් සතුන්ට හිංසා කරන්නේ, තලා පෙලන්නේ. අර විදිහට අවියායුධ වලින්, ප්‍රවිනාශක ආදීන් වසවිස වලින් සතුන්ට හිංසා කරන්නේ දයාවක් නැති නිසා. දයාව ඇති වුණොත් තමයි අපේ සිත තුළ ඒ සතුන් කෙරෙහි අවශ්‍ය මෘදු ගතිය මතුවේ. දයාපත්. ඊළඟට තුන්වෙනි පියවර තමයි සබ්බපාන භූත හිතානුකම්පී විහෙරති. සියලුම සත්වයන් කෙරෙහි හිතවත් බවක් ඇති කෙනෙක් බවට, මෙත් සිතක් ඇති කෙනෙක් බවට පත් දැන් ওই විදිහට නොකල යුතු කාරණා තුනෙන් වළකින්නට ඕන කල යුතු දේවල් දියුණු කරගත යුතු මානසික ගුණාංග තුනක් තියෙනවා. ඒවා ප්‍රගුණ කරගන්න. ඔය පියවර හයම සම්පූර්ණ වෙනකොට තමයි ඒ තනත්තා ප්‍රාණඝාතයෙන් වැළකීම නම් වූ සංවරය එහෙම නැත්නම් ඒ ප්‍රතිපදාව ඒ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය තුළ નિවරදිව පිහිටියා වෙන්නේ. එතකොට මම සත්තු මරන්නේ කියලා විතරක් හරියන්නේ සතුන් මැරීමෙන් වැළකෙනවා වගේම සතුන්ගේ ජීවිත ආරක්ෂා කරන්නට උනන්දු වෙන්නටත් ඕන ඒ වගේම මේ සතුන් කෙරෙහි කරුණාව මෛත්‍රිය පෙරදරිව ක්‍රියාත්මක වෙන මෘදු මොලොක් මානසික තත්වයක් ඇති කරගන්නටත් ඕන එතකොට දැන් ඔන්න කායික වශයෙන් එක් ගුණයක තමන් පිහිටියා එක් ප්‍රතිපත්තියක තමන් පිහිටියා අන්න ඒ වගේම ඉතිරි කාරණාත් ඒ කියන්නේ සොරකම් කිරීමෙන් වළකිනවා මම හොරකම් කරන්නේ කියලා විතරක් ඉඳලා හරියන්නේ නැහැ හොරකම් කරන්නේ නැතුව වගේම වංචා කරන්නට, අල්ලස් ගන්නට, ඒ වගේම හොරට මැනලා හොරට කිරලා ඒබඳු ක්‍රියාවලින් අනුන් සම්තක දේ තමන් සම්තක කරගන්නට උත්සාහ නොකරන කෙනෙක් වෙන්නට ඕන. ඒ වගේම හැම විටම තමන්ට අයිති දේ පමණක් සදාචාර සම්පන්නව රටේ සමාජයේ නීතියට අනුව ලෝක ධර්මයට අනුව තමන්ට අයිති දේ පමණක් තමන් ගන්න තමන්ට අන් අය විසින් දෙන දේ පරිත්‍යාග කරන දේ තමන් වෙහෙස මහන්සි වෙලා උපයා ගන්නා දේ තමන්ට හිමි දේ පමණක් තමන් සන්තක කරගන්නා කෙනෙක් බවට පත් වෙන්න ඕන. වංචනික අදහස් නැති, හොරසිත නැති ධාර්මිකව කටයුතු කරන කෙනෙක් බවට පත් වෙන්න. එහෙම වෙනකොට ඒ තනත්තා තමන්ට අයිති දේ තමන් පාවිච්චි කරනවා වගේම අනුන්ට අයිති දේ සුරක්ෂිත කරන්නට උත්සාහ කරනවා. විශේෂයෙන් පොදු දේපල ආදිය ආරක්ෂා කරනවා. ඒවට අනතුරු කරන්නේ දැන් පින්නතුනේ මේවා හැම එකක්ම භාවනාව දියුණු කරගන්නට අවශ්‍ය වෙන කාරණා. සෝවාන් ඵලය සඳහා අවතීර්ණ වෙන්නට ආ ඔය ඔය ඕවා නෙමෙයි අපට ඕන ಗುಣධම් වඩන්නයි මේ ගැඹුරු ධම් කරුණු යෝන අපට කෙලින්ම මේ නිවන් දකින්න චතුරාර්ය සත්‍යයි ඕන කියලා හිතුවට එහෙම කිව්වට එහෙම දැඟලුවට එකපාරටම ඒවා වඩන්නට පසුබිම හැදෙන්නේ නැහැ. මුලින්ම වල් කොටලා ඒ කැලෑ අකුල් අයින් කරලා ඊට පස්සේ ගල් බොරළු අයින් කරලා පොළව සකසලා ඊට පස්සේ එහි අවශ්‍ය පොහොර වර්ග මිශ්‍ර කරලා ඊට පස්සේ තමයි අපි බීජ වපුරන්නේ එහෙම නැත්නම් පැල හිටවන්නේ. එහෙම වුණොත් තමයි අස්වැන්න වැඩෙන්නේ. එහෙම නැතුව නිකන් වල් කොටන් නැතුව ගල් බොරළු සහිතව ඒබඳු බිමක අපි යමක් හිතෙව්වයි කියලා ඒකෙන් සාර්ථක අස්වැන්නක් ලබන්නට බෑ. නිසා මේ ධර්මානුධර්ම ප්‍රතිපදාව අනුපූර්වගාමි ප්‍රතිපදාවක් හැටියටයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා. මේ ප්‍රතිපත්ති ක්‍රමය අනුපිළිවෙලින් හික්මෙන ක්‍රමයක්. අනුපිළිවෙලින් කටයුතු කරගෙන යන ක්‍රමයක්. ඒ වගේම අනුපූර්ව ප්‍රතිපදාවක්. එකපාරටම නිවන් දකින්නට නෙමෙයි අනුක්‍රමයෙන් තමයි එතනට මඟ හදාගෙන යන්නේ. එතකොට කෙනෙක් හිතෙන්නට පුළුවන් ඉතින් ඔච්චර කල් ගත වෙන්නේ නෙමෙයි අපිට ඉක්මනින් නිවන් දකින්න ඕන. ඉතින් ඉක්මනින් නිවන් දැකපු අය බුදුහාමුදුරන්ගේ කාලෙත් හිටියා නේද? එක බණ පදයක් අහලා ඕවා මේවා කර කර හිටියේ නෑනේ. බණ පදයක් අහලා නිවන් දැකපු අය හිටියා නේද? ඉතින් බණ පදයක් අහලා නිවන් දකින්න පුළුවන් උනේ අර මුල් වැඩ ටික ඔක්කොම පෙර ආත්ම භාවවල පුරුදු පුහුණු කරලා තිබුණු නිසා. එතනට ගත සිත සකස් කරගෙන. ඉතින් එහෙම සකස් කරගෙන නැතිනම් දැන් තමන් ඒවා ටිකෙන් ටික සකස් කරගන්නට ඕන. ඒතර මේවා මේ පැහැදිලි කරන්නේ අයන්නේ ඉඳලා පටන් ගන්න ඕන කියන එකට නෙමෙයි. තමන් ඉන්න තැනින් ඉදිරියට යන්න ඕන. හැබැයි මේ කියන කාරණා තමන් තුළ අඩුපාඩු සහිත නම් ඒවා සකස් කරගන්නට ඕන. ඒවා නැතුව ඉදිරියට යන්න පුළුවන් කමක් නැහැ. ඒකට දැනට තමන් යම්කිසි ඉදිරි පියවරකට ගිහින් ඉන්නවා නම් එතන ඉඳන් ඉදිරියට යන්න බාධාවක් නැහැ. ආයෙ මුලට ගිහිල්ලා එන්න ඕන කියන එක නෙමෙයි මේකෙන් අදහස් කරන්නේ. හැබැයි මේ කියන කාරණා තමන්ගේ ජීවිතය දිහා බලනකොට ප්‍රත්‍යවේක්ෂා කරලා බලනකොට ඒවේ අඩුපාඩු තියෙනවා නම් ඒවා සකසගෙන මිසක් අපිට ඉදිරියට යන්න බෑ. එහෙම ඉදිරියට යන්න උත්සාහ කළයි කියලා ඒ ගමන සාර්ථක වෙන්නේ නෑ. මොකද මৌলিক සීලයවත් නැතුව යම් කිසි කෙනෙක් තුළ සංවරයක් ගොඩ නැගෙන්නේ නෑ. ඉතින් ඒ නිසා මේ මූලික කාරණා ගැන විශේෂයෙන් අපි සැලකිලිමත් වෙන්න ඕන භාවනාව හේවත් ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. එතකොට සොරකම් නොකරනවා, වංචා නොකරනවා වගේම ධාර්මික සිතින් කටයුතු කරන්න. තමන් සන්තක දේ තමන් පරිහරණය කරනවා වගේම අනුන් සන්තක දේ අනුන්ට පරිහරණය කරන්න ඉඩ සලස්සලා දෙන්න. පොදු දේපලවලදී තමන්ට අයිති කොටස තමන් භුක්ති විඳට කමක් නැහැ. අනුන්ට අයිති දේ විනාශ කරන්නේ නැතුව අවභාවිත කරන්නේ නැතුව ඒවා අනුන්ට පහසුවෙන් පරිහරණය කරන්න සුරක්ෂිත කරන්න. මේ විදිහට සොරකමින් වළකිනවා වගේම අතේනේන සුචිභූතේන චේතසා විහෙරති. නොසොර සිතින් පිරිසිදු සිතින් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙන්න ඊළඟට කාම මිත්‍යාචාරයෙන් වළකිනවා ඒ කියන්නේ තමන්ගේ බිරිඳ තමන්ගේ සැමිය ඇසුරු කරමින් අන්‍ය ස්ත්‍රී පුරුෂයන් ඇසුරු කිරීමෙන් කිරීමෙන් වැළකීලා සදාර සන්තුෂ්ටියෙන් සදාර සන්තුෂ්ටිය කියලා කියන්නේ සදාචාර සම්පන්නව Tamanගේ බිරිඳගෙන් පමණක් සතුටු වෙන Tamanගේ සැමියාගෙන් පමණක් සතුටු වෙන ජීවිත සදාර සන්තුෂ්ටිය කියලා කියන්නේ. සදාර බ්‍රහ්මචර්යාව කියලත් හඳුන්වනවා. එතකොට කාමය කියන එක සීමාන්තිකව විවිධ තැන්වල පැටලෙන්නට පුළුවන් කාම සංකල්පනාව. ඇසින් දකින රූප, කනෙන් අහන ශබ්ද මේ නොඑක ආකාරයෙන් ඉන්ද්‍රියන්ගෙන් ගන්නා අරමුණුත් එක්කලා මනස බැඳෙන්නට පුළුවන් කාමයට සීමා මායිම් නැහැ. නමුත් ඒ සීමා මායිම් නැතිව සීමාන්තිකව ක්‍රියාත්මක වෙන අපේ මනෝභාවයන් ගිහියෙක් හැටියට තමන්ගේ බිරිඳ තමන්ගේ සැමියා කියන තැනට පමණක් සීමා කරන්නට පුළුවන් නම් එතන ලොකු සංවරයක්. එතන ලොකු ශික්ෂණයක්. එතන උසස් වූ බ්‍රහ්මචර්යාවක්. එතකොට අන්න ඒ විදිහට තමන්ගේ බිරිඳ තමන්ගේ සැමියා කියන තැනින් සන්තුෂ්ටියට පැමිණෙන්නටත් අන්නේ ස්ත්‍රී පුරුෂයන් ඇසුරු නොකරන්නටත් ඒ වගේම ඒ අයගේ පෞල් සංස්ථාවන් කඩා බිඳින්න නැතුව සුරක්ෂිත කරන්නටත් ලෝකයේ අන් අයට සදාචාර සම්පන්නව ලෝක ධර්මයන්ට අනුකූලව සුරක්ෂිතව ආචාරශීලීව ජීවත් වෙන්නට උපකාර කරන්නටත් ඒ සඳහා මඟ සකසලා දෙන්නටත් අනිත් අයගේ ආරක්ෂාව රැකවරණය සඳහා තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ක්‍රියාත්මක වෙන්නට යම් කිසි කෙනෙක් කටයුතු කරනවා නම් තමයි ඒ තනත්තා තුන්වෙනි ශික්ෂා පදයේ નિවරදිව පුහුණු කළා වෙයි. ඔන්න ඔය විදිහට අපි කායික වශයෙන් නොකල යුතු දේවල් නොකිරීම වගේම කායික වශයෙන් කල යුතු දේ කිරීම. වැරදි දේ වළක්වා ගන්නවා කල යුතු යුතුයකම් වගකීම් හරියට හඳුනාගෙන ඉටු කරන. ඒ වගේම තමයි වාචසික වශයෙන් නොකිව යුතු දේ නොකියා සිටිනවා කිව යුතු දේ මනවින් අවස්ථාවෝචිතව පාවිච්චි කරනවා. ඒ කියන්නේ මුසාවාද, පිසුන වාච, පරුසා වාච, සම්පප්පලාප කියලා නොකිව යුතු දේ. මුසාවාද කියලා කියන්නේ අනුන් රවටන කරුණු. අනුන් රවටලා අනුන්ට අනර්ථයකුත් සිදු වෙනවා නම් ඒ මුසාව වඩා බරපතලයි. අනුන්ට අනර්ථයක් සිදු නොවුනත් අන් අය රවටනවා නම් ඒකත් මුසාවක්ම තමයි. නමුත් ඒක අරතරන් අනර්ථකාරී නොවෙන්නට පුළුවන්. මොකද අකුසල කර්මවල අල්ප සාවද්ද මහා සාවද්ද කියලා තියෙනවා. මහා සාවද්ද කියන්නේ බරපතල හානියක් ලෝකෙට වෙනවා. හානිය අවම නම් ඒක අල්ප සාවද්දයි. හැබැයි ඒක සාවද්දයි. අල්ප වුණත් සාවද්දයි. සාවද්ද කියලා කියන්නේ වැරදි. නුසුදුසු දෙයක්. එතකොට Taman කියන බොරුවෙන් අනුන්ට බරපතල අනර්ථයක් සිද්ධ වෙනවනේ ඒක මහා සාවද්දය. අනර්ථයක් සිදු නොවුනත් තමන් සත්‍ය වසන් කරලා මුසාවක් කියලා අන්නයි රවටනවා නම් ඒක අල්ප සාවද්ද හෝ මුසාවක් බවට පත් ඊළඟට පරුස වචන කියලා කියන්නේ අන් අයගේ සිත් රිදෙන සිත් බිඳෙන රළු පරළු වචන. ඊළඟට කේලම් කීම පිසුන වාච කියලා කියන්නේ ඔවුනොන් බිඳුවන්නට. කාරණේ සත්‍ය වෙන්නට පුළුවන් සත්‍ය කාරණයක් වුණත් ප්‍රකාශ කරන්නේ අනුන් බිඳවන අදහසින් නම් ඔවුනොවුන් කෙට වෙන අදහසින් නම් එතන තියෙන්නේ කේලම. එතකොට කාරණේ සත්‍ය උණයි කියලා මම කිව්වේ ඇත්තනේ කියලා එතන නිදහසට කාරණයක් ලැබෙන්නේ අනුන් කොටවන අනුන් ඕනෝන් බිඳවන අදහසින් නම් ඒ කාර්ය ඒ කාර්ය කරන්නේ ඒක තමයි පිසුන වාච කියලා හඳුන්වන්නේ ඊළඟට සම්පප්පලාප කියලා කිව්වේ අර්ථ ශූන්‍ය කතා ඒ කියන්නේ දැන් භාෂාවක අපි පාවිච්චි කරන වචන යම්කිසි අර්ථයක් ඇතුව තමයි පාවිච්චි කරන්නේ නමුත් ඒ අර්ථ සම්පන්න වචන අපි පාවිච්චි කරනවා Tamanටත් අනුන්ටත් ප්‍රයෝජනයක් නැති හැටියට. එතකොට අපි යමක් කිව යුත්තේ ඒ අවස්ථාවට ඒ පුද්ගලයාට ඒ පරමාර්ථයට ගැළපෙන ප්‍රමාණාත්මක වචන. එතකොට තැනට ගැළපෙන වචනේ, අවස්ථාවට ගැළපෙන වචනේ, කාරණයට ගැළපෙන වචනේ හෝරා බේරා ගන්නේ නැතිව කතා කරනවා නම් ඒ බොහෝ දේවල් සම්පප්පලාප ගණයටයි වැටෙන්නේ. ඒ කියන්නේ ඒවෙන් කිසිදු අර්ථයක් සම්පාදනය වෙන්නේ නැහැ. ඉතින් ඔය විදිහට නොකල නොකල යුතු කතා, නොකිව යුතු වචන වලින් වළකිනවා වගේම කිව යුතු දේ මුසාවෙන් වළකිනවා වගේම සත්‍යවාදී වෙන්න. සත්‍ය කතා කරන්නට, සත්‍ය මතු කරන්නට, සත්‍යයෙන් සත්‍ය ගලපා කියන්නට, සත්‍ය ප්‍රකට කරන්නට, සත්‍ය ආරක්ෂා කරන්නට අපි කැප වෙන්නට ඒ වගේම කේලම් නොකියනවා වගේම අන් අය සමගි කරන්නට සමගිව ඉන්නවුන් පිළිබඳව සතුටු වෙන්නට අන් අයගේ සමගිය සුරක්ෂිත කිරීම සඳහා කැප වෙන්නට අපි උනන්දු වෙන්නට ඒ වගේම පරුෂ වචන නොකියනවා වගේම මොදුමුලොක් වචන කතා කරන්න ප්‍රියශීලී වචන කතා කරන්න යහපත් වචන කතා කරන්න අපි පෙළඹෙන්නට සම්පප්පලා ප්‍රකාශ නොකරනවා වගේම අර්ථවත් දේ කියන්නේ තැනට සුදුසු කාරණයට ගැළපෙන ප්‍රිය උපදවන යහපත් දේ අවස්ථාවෝචිතව ප්‍රමාණාත්මකව පාවිච්චි කරන්නට අපි පුහුණු වෙන්නට ඕන. මේ හැම එකක්ම ධර්මානුධර්ම ප්‍රතිපත්තිය තුල අත්‍යවශ්‍ය කාර්යය. දැන් එතකොට අපි පැහැදිලි කළේ පළමු පියවර. මොකද්ද පළමු පියවර? කායික සහ වාචසික වශයෙන් නොකල යුතු දේ නොකර සිටීම සහ කල යුතු දේ කිරීම. අයහපතෙන් වැළකීම යහපතෙහි යෙදීම. අකුසලයෙන් දුරවීම කුසලය සම්පාදනය කිරීම. සබ්බපාපස්ස අකරණ කුසලස් උපසම්පදා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ මූලික පියවර කායික වාචසික වශයෙන් පුහුණු කරන්නට ඕන. ඊළඟට දෙවන පියවර හැටියට අපි සිහිපත් කළේ මානසික වශයෙන් දුර්ගුණ දුරු කිරීම සහ යහගුණ අවදි කිරීම. ඒත් සබ්බපාපස් අකරණ කුසලස් උපසම්පදා කියන පියවරම තමයි නමුත් ඒක කායික වාචසික කියන මූලික අවස්ථාවෙන් ඔබට ගිහිල්ලා මානසික වශයෙන් සංවර වෙන්නට උත්සාහ කරනවා. දැන් මෙතනට එනකොට තමයි මේ පුද්ගලයා සැබවින්ම අර භාවනාව කියන තැනට මානසික වශයෙන් පුහුණු වෙන්නට වඩාත් ශක්තිමත් පියවරකට අවතීර්ණ වෙන්නේ. දැන් කායික වාචික වශයෙන් ඇති කරගන්නා සංවරය තුලත් ඒතනත්තාට මානසික සංවරයක් මානසික සංවර්ධනයක් ඇති කරන්න පසුබිම හැදෙනවා. ඊට පස්සේ දෙවැනි පියවරේදී ඍජුවම මානසික සංවරය සඳහා ක්‍රියාත්මක වෙනවා. දැන් අපි උදාහරණයක් අරගත්තොත් මේක වඩා පැහැදිලි කරගන්න පුළුවන්. අපි මුලින් සිහිපත් කළා දැන් සතුන් මැරීමෙන් වළකිනවා. ප්‍රාණඝාතයෙන් වළකිනවා, සතුන්ට හිංසා කිරීමෙන් වළකිනවා. නමුත් ඒ සතුන් පිළිබඳව කෝපය ද්වේෂය විටින් විට මතුවෙන්නට පුළුවන්. ඒ කෝපය ද්වේෂය මතුවෙනකොට දැන් සතුන්ට හානි කරන්නේ නැහැ. හැබැයි Tamanට හානියක් උදාහරණයක් හැටියට ගත්තොත් දැන් සතෙක් බේරන්නට ගිහිල්ලත් සමහර වෙලාවට අපේ මනසට කෝපය මතුවෙන්න පුළුවන්. ගැරණියෙක් ගෙම්බෙක් අල්ලගෙන ඉන්නවා මේ ගෙම්බව නිදහස් කරන්න ඕන කියලා හිතනවා. ඒක බේරන්න ගිහිල්ලා ගැරන්ඩිය ගැන කෝපය මත වෙනවා. දැන් හොඳ දෙයක් කරන්න තමයි ගියේ. හොඳ දෙයක් කරන්න ගියාට අපේ හිතේ නොසතුටක් නොමනාපයක් ගැටීමක් මතුවෙනකොට අපේ හිත කිලිටි වෙනවා. එහෙමනම් එතන තිබිලා තියෙන්නේ කරුණා මෛත්‍රිය වගේ පෙනුනට මට ඕන දේ කරන්න, මම කැමති දේ කරන්න. එතකොට සියුම් විදිහට අපි වංචක ධර්මයකට හසු වෙලා. ඊළඟට සමහර වෙලාවට අපි හිතමු අපි ප්‍රාණඝාතයෙන් වැළකීලා කටයුතු කරනවා. දැන් අපි වැසිකිළියට යන්න ගියන් පස්සේ වැසිකිළි පෝච්චිය කූඹි ඉන්නවා. දැන් උන් ටික අයින් කරන්න උත්සාහ කළාට නැවත නැවත ඒකටම එනවා. දැන් එතකොට අපට අපේ අවශ්‍යතාවය ඉටු කරගන්නත් විදිහක් නැහැ අර කූඹි ටික නිසා කූඹි මරන්න විදිහකුත් නැහැ මම ප්‍රාණඝාතයෙන් වළකින කෙනෙක් නිසා දැන් එතකොට අයින් කරන්න හැදුවට අයින් වෙන්නෙත් නැහැ ඉවතට යන්නෙත් නැහැ දැන් කෝපය මතුවේ දැන් එතකොට ප්‍රාණඝාතයෙන් වැළකීම සඳහා උත්සාහ කරලත් ඒක හොඳ දෙයක්. ඒ හොඳ දේ තුළ අපේ මනස කුපිත වෙන්නට පුළුවන්. ඒ කුපිත වීම තුළ අපි අපට අනර්ථයක් සිද්ධ කරගන්නවා. එතන අපි මානසික වශයෙන් දුර්වල වෙනවා. එහෙමනම් අපි නරක දේවල් කරන්න ගිහිල්ලා හිත දූෂ්‍ය කරගන්න එක කොහොමත් හොඳ නෑ. හැබැයි හොඳ දේවල් කරන්න ගිහිල්ලවත් අපේ හිත දූෂ්‍ය කරගන්න එක, හිත කිලිටි කරගන්න එක ලෝභ, ද්වේෂ, මෝහ ආදී අකුසල ධර්ම මතු කරගන්න එකෙන් අපේ නිර්වාණගාමිනී මාර්ගයට බාධාවක් වෙනවා. අපේ හිත කිලිටි වෙනවා. අපේ හිත දූෂ්‍ය වෙනවා. අපේ සිත පිරිහෙනවා. ඒ නිසා දැන් අර කායික වාචසික වශයෙන් අපි වැරදි කරන්නේ නැතුව යහපත් දේවල් කරනවා වගේම මේ දෙවනි පියවරේදී අපි උත්සාහ කරන්න ඕන කවර පදනමක් මත හෝ අපේ හිත කිලිටි වෙන காரணාවලින් අපේ සිත ආරක්ෂා කර දැන් නරක දේවල් නිසා අපේ හිත කිලිටි වෙන එක වැරදි කියලා අපි කාටවත් තේරෙනවා. තරහ ගන්න එක අනිත් අයත් එක්ක ගැටෙන එක හොඳ නැහැ කියලා අපි දන්නවා. හැබැයි ඒක දැනගත්තට සමහර වෙලාවට හොඳ දේවල් නිසා අපට තරහ හැමෝම හොඳින් පන්සිල් රකින්නට ඕන අපි පන්සිල් රකිමු කියන සම්මුතියකට එනවා අනිත් අය පන්සිල් රකින්න නැති වෙනකොට අපිට තරහ එන්නට පුළුවන් හැමෝම පන්සලට එනකොට සුදු ඇඳගෙන එන්න ඒක හොඳයි කියලා අපි සම්මුතියක් ඇති කරගන්නවා. අනිත් අය සුදු ඇඳගෙන එන්නේ නැති වෙනකොට අපිට තරහ එනවා. අපි නීතිගරුකව කටයුතු කරනවා. අනිත් අය නීතිගරුක නොවෙනකොට අපිට තරහ එනවා. දැන් මේ හොඳ අදහස් නිසා ඒ හොඳ දේ දැඩිව උපාදාන කරගන්නකොටත් අපේ හිත සිත් සතන් දූෂ්‍ය වෙනවා කිලිටි වෙනවා. ඒ නිසා කාරණය මොකක් වුණත් ඒක හොඳ කරුණක් වුණත් නරක දෙයක් වුණත් ඇත්තක් වුණත් නැත්තක් වුණත් පවර කාරණයක් පදනම් කොටගෙන හෝ අපේ සිතේ කිලුටක් ඇති වෙනවා නම් කෝපයක්, ද්වේෂයක්, ආවේගයක් ඇති වෙනවා නම්, හැඟීම් බර වෙනවා නම් ඒක ධර්මානුධර්ම ප්‍රතිපත්තියට බාධාවක් කියන බව තේරුම් අරගෙන සිත රැක ගන්නට උත්සාහ කරන්න ඕන මේ දෙවනි පියවර. එතකොට දැන් අපි හිතමු දරුවා වැරද්දක් කරනවා දරුවා වරදින් මුදවා ගන්නට තමයි මව හෝ පියා වැඩිහිටියා උත්සාහ කරන්නේ. දරුවා වරදින් මුදවා ගන්න එක හොඳයි. නමුත් ඒක කරන්නට ගිහිල්ලා හරි දරුවා වරදක් කරනවානේ කියලා මව පියා කුපිත වෙනවා නම් එතකොට හොඳ දෙයක් තමයි කරන්න යන්නේ දරුවා වරදින් මුදවා ගන්න නමුත් Taman පිරිහිලා Taman විනාශ. එහෙමනම් ඉතින් දරුවා වරදින් මුදවා ගන්න නැතුව ඉන්නද කියන්නේ? නෑ. දරුවා වැරද්දක් කරනවා කියන එක වෙනම කාරණයක්. ඒ වරද නිසා මගේ මනස කුපිත වෙනවා කියන එක වෙනම කාරණා. එතකොට දරුවා වරදින් මුදවා ගන්නටත් අපි උත්සාහ කරන්න ඕන. ඒක දරුවගේ යහපත සඳහා. හැබැයි අපේ මනස කුපිත කරගන්න නැතුව ඉන්නත් අපි උත්සාහ කරන්න ඕන. ඒ අපේ යහපත සඳහා. අන්න එහෙම කොච්චර හොඳ දේවල් වෙනුවෙන් උනත් අපේ හිත කෙලසා ගන්නෙ නැතිව විනාශ කරගන්නෙ නැතිව පාප ධර්ම ක්ලේශ ධර්ම අසත් ධර්ම මතුවෙන්නේ නැතිව රැක ගන්නට එහෙම මතුවෙනවා නම් අපි මේ මොහොතේම සොයන්නට ඕනේ කවර හේතුවක් නිසාද මේ අකුසලය මතුවෙන්නේ. දැන් අනිත් කෙනා කරන දේ නිසා අපේ හිතේ කෝපයක්, ද්වේෂයක්, ගැටුමක් මතුවෙනවා. එතකොට මතුවෙනකොට ඇයි මේ ගැටුම මතුවෙන්නේ කියලා සොයන්නට ඕන. ඒ සොයනකොට අපිට පේන්නේ අනිත් කෙනා කරපු වැරද්ද නිසායි මෙහෙම වෙන්නේ. ඒ වෙලාවට අපි සිතා බලන්න ඕනේ හරි අනිත් කෙනා කරපු වැරද්ද වැරද්දක් තමයි. නමුත් ඒ අනුන් කරන වැරද්ද දිහා අපට ඕනනම් සිනහ මුසු මුහුණින් බලන්නත් පුළුවන් අනුකම්පාවෙන් බලන්නත් පුළුවන් ඒක නොසලකා හරින්නත් පුළුවන් අවඥා සහගතව දකින්නත් පුළුවන් කරුණාවෙන් දකින්නත් පුළුවන් කෝපයෙන් දකින්නත් පුළුවන් දැන් අනිත් කෙනා කරන වරද පිළිබඳව අපිට විවිධ ක්‍රමවලින් ප්‍රතිචාර දක්වන්න පුළුවන් එහෙමනම් අපි කෝපයෙන් ප්‍රතිචාර දක්වනවා කියලා කියන්නේ ඒක අපි ඒකට ප්‍රතිචාර දක්වන එක්තරා ක්‍රමයක් ඒක වරදෙහි ප්‍රශ්නයක් නෙමෙයි අපි ඒක දිහා බලන විදිය, අපි ඒක දිහා හිතන විදිය. එහෙමනම් අනුන්ගේ වැරද්ද හදන්න පුළුවන් නම් හොඳයි. ඒක බාහිර කාරණා. හැබැයි සෝවාන් මාර්ගය සඳහා නිර්වාණගාමිනී ප්‍රතිපත්තිය සඳහා අපට ප්‍රමුඛ වෙන්නේ අනුන්ගේ වරද හැදීම නෙමෙයි තමන්ගේ දෝෂය දැකලා එය සකස් කර ගැනීම. දැන් අපි කතා කරන්නේ නිවන් දකින්නට අවශ්‍ය සෝතාපට්ටි අංග සම්පූර්ණ කරන්නේ කොහොමද කියලානේ. එතකොට ඒ වැඩ පිළිවෙලේදී අපිට අනිත් කෙනා වැරද්දක්ද කරන්නේ හරි දෙයක්ද කියන එක නෙමෙයි වැදගත් ඒ අනිත් අය කරන හරි හෝ වේවා වැරදි හෝ වේවා ඒ පිළිබඳව මගේ මනසේ මතුවෙන ස්වභාවය මොකක්ද? කුසල් සිතක්ද මතුවෙන්නේ අකුසල් සිතක්? අකුසල් සිතක් නම් මතුවෙන්නේ අනිත් කෙනාගේ වරද නිසා හෝ එය මතුවෙනවා නම් ඒක Tamanට අනර්ථයක් Tamanගේ විමුක්ති මගට බාධාවක්. සෝතාපට්ටි අංග සම්පූර්ණ වෙන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරය මතුවෙලා නැහැ. එහෙමනම් අපේ සිතේ දුර්ගුණයක් මතුවෙනකොට අපි යෝනිසෝ මනසිකාරය අවදි කරගන්න ඕනේ. ඒ කියන්නේ තුන්වෙනි සෝතාපට්ටි අංගය යෝනිසෝ මනසිකාරය. ඒ කියන්නේ සිහිය සහ නුවණ මතු කරගන්න ඕන. මතු කරගෙන දකින්නට ඕනේ. ඇත්තටම අනුන් වැරද්දක් කළා වුණත් දැන් ඒ වෙනුවෙන් කුපිත වීමෙන් මගේ මනසයි කෙලසෙන්නේ පිරිහෙන. මේ කෝපය මතුවෙන්නේ කවර හේතුවක් නිසාද? මෙන්න මේ විදිහට හිතනකොටයි කෝපය මතුවෙන්නේ. මේ විදිහට හිතනකොට කෝපය සංසිඳෙනවා. මේ විදිහට ඒ කෝපය මතුවීමේ හේතු ප්‍රත්‍ය සොයා ගන්නට හේතුව එකක් ප්‍රත්‍ය එකක්. ප්‍රත්‍ය කියන්නේ බාහිර කාරණා. එහෙම නැත්නම් දෙවන කාරණා. සුළු කාරණා, අවශේෂ කාරණා තමයි ප්‍රත්‍ය කියන්නේ. හේතුව කියන්නේ මූල කාරණා. එතකොට අනිත් කෙනා වැරද්දක් කළා කියන එක අපේ අපේ හිතට කෝපයක් මතුවෙන්න බාහිර කාරණයක් වුණා. හැබැයි මේ පිළිබඳව කෝපය මතුවෙන්නේ බාහිර කාරණේ මතම නෙමේ අපි ඒ ගැන හිතන විදිහත් එක්ක. ඒක තමයි මූල හේතුව. ඒතර හේතුව තිබියදී ප්‍රත්‍ය වෙනස් කළා කියලා විතරක් ප්‍රශ්නේ වෙනස් වෙන්නේ නැහැ විසඳෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ ඒක උපමාවකින් දක්වනවා යථාපි මූලේ අනුපද්දවේ දල්හි චින්නෝපි රුක්ඛෝ පුනරේවරුහති. ගහක මුදුන් මුලයි අවශේෂ මුල් ටිකයි ශක්තිමත්ව තිබියදී ඒක පොළව යට තියෙන නිසා පේන්නේ නැති වෙන්න පුළුවන්. අර ගහේ උඩට තියෙන අතු ටික විතරක් කපලා අයින් කරනවා. අයින් කළාට සති කීපයක් යනකොට නැවත අර කපපු තැන් වලින් දලු දාලා දෙතුන් ගුණයෙන් වර්ධනය වෙනවා. ඇයි ඒ? මුල් ටික ශක්තිමත්ව තියෙන නිසා ප්‍රධාන හේතුව එහෙමම තිබියදී අවශේෂ පත්‍ය තමයි වෙනස් කරලා තියෙන්නේ. එහෙම වෙනස් කළා කියලා අපට ගැටලු निराකරණය කරන්න බෑ. එහෙමනම් අපේ මනසේ අකුසල් මතුවීමේ ප්‍රධාන හේතුව අපි හොයාගන්නවා. ප්‍රධාන හේතුව තමන්ගේ චින්තනය, තමන්ගේ ආකල්ප, තමන්ගේ මනෝභාවයන්, තමන්ගේ සිතුම් පැතුම්, තමන් හිතන විදිහමයි ඒවට මූල හේතුව වෙන්නේ. බාහිර කාරණා විවිධ දේවල් වෙන්නට පුළුවන්. ඉතින් අපි හුඟක් වෙලාවට ප්‍රශ්න විසඳන්න හිත හදාගන්න උත්සාහ කරන්නේ අර බාහිර කාරණා වෙනස් කිරීම. බාහිර කාරණා වෙනස් කරනකොට යම් සහනයක් සැලසෙන්නට පුළුවන්. නමුත් අපේ සිත පිරිසිදු වෙන්නේ අපි සිතන ආකාරය, අපේ මානසික හේතු, මූල හේතු හඳුනාගෙන වෙනස් අන්න ඒ විදිහට සැබෑ හේතු හඳුනාගත්තොත් විතරයි අපිට ඒවත් දුරු කරන්න පුළුවන්. එහෙම නැත්නම් තරහ ගන්න එක හොඳ නෑ කියලා අපි අහලා තියෙනවා. තරහ ගන්න එක හොඳ නෑ කියලා හිතලා තියෙනවා. නමුත් කරුණක් පැවෙනෙනකොට අපිට තරහ එනවා. ඇයි යෝනිසෝ මනසිකාරය අවදි කරගෙන අපේ සිත වෙනස් කරගන්නට අපි පුහුණු වෙලා නැහැ. අන්නේ පුහුණුව තමයි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය අපි කොච්චර බණ අහලා තිබ්බා වුණත් පුහුණු වෙන්නේ නැත්තම් අපි නිතරම සිහිපත් කරනවා මේ මෑතකත් දවසක එක අම්මා කෙනෙක් කිව්වා ආම්දුනේ මම බණ 3000ක් විතර අහලා තිනවා තාම මට තරහයින එක වළක්ව ගන්න බෑ. ඉතින් අපි එතනදී සිහිපත් කළා බණ 10000ක් ඇහුවත් ඔච්චර තමයි. ඇයි? බණ අහලා විතරක් සුත්තමේ ඥාණයෙන් පමණක් ඒ බණ ගැන හිතලා චින්තාමේ ඥාණයෙන් විතරක් අපිට දුර්වලකම් හදන්න බෑ. ඒ අහපු හිතපු දහම් කරුණු අවශ්‍ය තැනදී මතු කරගෙන ඒවාහි පිහිටා සිටින්නට සිත පුහුණු කරන්න ඕන. අන්න ඒක තමයි ප්‍රධාන වශයෙන් ධර්මානුධර්ම ප්‍රතිපත්තිය භාවනාව කියලා ඍජුවම හඳුන්වන්නේ. එතකොට ඒ සඳහා අපට යෝනිසෝ මනසිකාරය අත්‍යවශ්‍යයි. ධර්මානුධර්ම ප්‍රතිපත්තිය සඳහා යෝනිසෝ මනසිකාරය අත්‍යවශ්‍යයි. සිහියෙන් නුවණින් කල්පනා කරලා බලන්නට ඕනේ මේ දුර්වලකම මතුවීමේ ප්‍රධාන හේතුව මොකක්ද? අවශේෂ හේතු ප්‍රත්‍ය මොනවද? එතකොට අවශේෂ හේතු ප්‍රත්‍යත් පුළුවන් නම් වෙනස් කරගන්නට ඕන. හැබැයි මූල හේතුව වෙනස් කළේ නැතිනම් අපේ ගැටලුව निराකරණය වෙන්නේ නැහැ. අන්න ඒ විදිහට විචක්ෂණව යෝනිසෝ මනසිකාරයෙන් නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරමින් අපේ මනසේ මතුවෙන දුර්වලකම්, ද්වේෂය, කෝපය, ඊර්ෂ්‍යාව, මාන්නය, කුහකකම, තෘෂ්ණාව මේ ආදී දුර්වලකම් මතුවෙන මතුවෙන අවස්ථාවන්හිදී හඳුනාගෙන ඒවාෙහි හේතු ප්‍රත්‍ය හඳුනාගෙන ප්‍රහාණය කරන්නට ක්‍රියාත්මක වීම දෙවනි පියවරයි. එහෙම නැත්නම් මනස පුහුණු කිරීමේ ප්‍රතිපදාවයි. ඊළඟට එහි අනෙක් කොටස තමයි යහගුණ අවදි කිරීම. දුර්ගුණ දුරු කිරීම යහගුණ අවදි කිරීම. දැන් පළවෙනි පියවරේදීත් අපි කළේ නොකල යුතු දේවල් නොකර සිටීම, කල යුතු දේවල් කිරීම. නොකිව යුතු දේවල් නොකියා සිටීම, කිව යුතු දේ කිරීම. දෙවැනි පියවරේදීත් නොසිතිය යුතු දේ නොසිතීම, සිතිය යුතු දේ සිතීම. මනසේ මතුවෙන දුර්වල මනෝභාවයන් දුර්ගුණ හඳුනාගෙන දුරු කිරීම, යහගුණ හඳුනාගෙන අවදි කිරීම. එතකොට මොනවද යහගුණ කියලා කියන්නේ? බෝධිපාක්ෂික ධර්ම, පාරමිතා ධර්ම, ගුණ ධර්ම, කුසල ධර්ම ආදී වශයෙන් හඳුන්වන සියල්ලක්ම. සද්ධාව, වීරය, සතිය, සමාධිය, ප්‍රඥාව මේ හැම කරුණක්ම අපේ මනසේ අවදි කරගත යුතු ගුණ. ඉවසන්න ඕන තන ඉවසීම දරා ගන්න ඕන තන දරා ගැනීම මෛත්‍රිය ඕන තන මෛත්‍රිය කරුණාව ඕන තන කරුණා සිහිය පිහිටුවා ගන්න අවශ්‍ය තන සිහිය පිහිටුවා අවශ්‍ය තන කියන්නේ හැම විටම අපිට සිහිය පිහිටුවා ගන්න ඕන නමුත් අඩුතරමින් අපි උත්සාහ කරන අවස්ථාවේවත් අපිට පුළුවන් ද එය මතු කරගන්න මේ විදිහට නැවත නැවත අපි වෑයම් කරන්නට ඕන එතනට අවශ්‍ය ගුණය අපට පුළුවන් ද මතු කරගෙන එහි පිහිටා සිටින්න. ඉතින් ගුණය මතු කරගෙන එහි පිහිටා සිටින්නට නම් ඒ ගුණය ඇතිවීමේ සාධක මොනවද කියලා හඳුනා ගන්න. අපි හිතමු මෛත්‍රිය නම් අපිට දියුණු කරගන්නට ඕන වෙන්නේ මෛත්‍රිය කියන්නේ කුමක්ද? ඒ මෛත්‍රිය ඇති වෙන සාධක මොනවද? මෛත්‍රියට බාධක ධර්ම මොනවද? එතකොට මේ බාධක ධර්ම ඉවත් කරලා සාධක මතු කරමින් මෛත්‍රිය නැමැති මනෝභාවයේ ගුණය අවදි කරන්නේ කොහොමද? සිහිය නම් දියුණු කරන්න නැත්නම් සිහිය කියන්නේ කුමක්ද? සිහියේ ගති ලක්ෂණ මොනවද? ඒ සිහිය දියුණු වෙන සාධක මොනවද? ඒ සිහියට බාධා කරන බාධක මොනවද? ඒ බාධක දුරු කරලා සාධක මතු කරලා කොහොමද අපි සිහිය දියුණු කරන්නේ? ඒ සඳහා යෝනිසෝ මනසිකාරය අවශ්‍යයි. ඒකට යෝනිසෝ මනසිකාරය කියන්නේ සෝතාපට්ටි අංගවල තුන්වැනි අංගය. ඒ අංගය අවදි කරගත්තොත් තමයි එයින් අපට පුළුවන් වෙන්නේ කුමක්ද ගුණය කුමක්ද ඒ ගුණයට හේතුව සාධකය මොනවද ඒකට බාධක ඒ බාධක දුරු කරලා සාධක මතු කරලා අපි කොහොමද ගුණය දියුණු කරන්නේ මේවා පිළිබඳ විචක්ෂණ බවක් ඇති වෙන්නේ යෝනිසෝ මනසිකාරය අවදි කරගත්තොත් පමණයි අන්නේ විදිහට යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරලා සිහිය පිහිටුවා ගන්නට උත්සාහ කිරීම ඒ වගේම කරුණාව මතු කරගත යුතුන කරුණාව මෛත්‍රිය මතු කරගත යුත්තන මෛත්‍රිය ඉවසීම ඕන තන ඉවසීම වීරිය ඕන තන වීරිය අදිෂ්ඨානය ඕන තන අදිෂ්ඨානය ඒකාග්‍රතාවය ඕන තන ඒකාග්‍රතාවය මේවා මතු කරගන්නට පුහුණු කිරීම ධර්මානුධර්ම ප්‍රතිපත්තිය නම් වූ හතරවෙනි සෝතාපට්ටි අංගය. එතකොට යෝනිසෝ මනසිකාරය අවදි කරගන්න ඕන ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙන්නට ඕන ඒ යෝනිසෝ මනසිකාරයත් ධර්මානුධර්ම ප්‍රතිපත්තියත් අවදි කරගෙන අපි මේ දෙවනි පියවර පුහුණු කරනවා කුමක්ද? මනසේ දුර්ගුණ හඳුනාගෙන දුරු කිරීම සහ යහගුණ හඳුනාගෙන අවදි කිරීම. දැන් මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය අපි පියවර තුනක් කිව්වා. පළවෙනි පියවර තමයි කායික වාචසික වශයෙන් නොකල යුතු දේ නොකර සිටමින් කල යුතු දේ කිරීම දෙවැනි පියවර තමයි මානසික වශයෙන් දුර්ගුණ දුරු කරලා යහගුණ අවදි කර ගැනීම තුන්වැනි පියවර තමයි ප්‍රඥාව අවදි කරලා ලෝක ධර්මතා අවබෝධය. ඒ කියන්නේ එතනදී අපිට කරන්න කියලා 아무තු වෙන දෙයක් නැහැ. දැන් පළවෙනි පියවරේදීත් දෙවෙනි පියවරේදීත් අපිට කරන්න යමක් තියෙනවා. මොනවද? නොකල යුතු දේ නොකර සිටීම සහ කල යුතු දේ කිරීම. නොකිව යුතු දේ නොකියා සිටීම සහ කිව යුතු දේ කීම. ඊළඟට මානසික දුර්ගුණ ඇති වෙන හේතු හඳුනාගෙන ඒවා දුරු කිරීම. ಗುಣ ඇති වෙන හේතු හඳුනාගෙන ඒවා අවදි කිරීම. දැන් අපිට කරන්න වැඩ ටිකක් තියෙනවා පළවෙනි දෙවෙනි පියවරවල. මේ තුන්වෙනි පියවරේදී අපිට කරන්නට නෙමෙයි තියෙන්නේ ඒ සිදුවෙන දේ දකින්නට දකිමින් එහි නොගැටී සිටින්නට සිත පුහුණු කරගන්න. ඒ කියන්නේ දැන් ලෝකයේ සිද්ධ වෙන ලෝක ධර්මතා අපට කිසි විතකත් වෙනස් කළ නොහැකි කොතෙක් උත්සාහ කළත් අපිට වෙනස් කරන්න බැරි ලෝක ධර්මතා පවතී. අන්නේ ධර්මතා හරියට තේරුම් අරගෙන ඒ තුල ඔරොත්තු දෙන්නට සිත පුහුණු කරගනි. එතකොට මුල් පියවරවලදී වෙනස් කරන්න අවශ්‍ය දේ වෙනස් කරනවා. මේ හේතුවයි මේ ඵලයයි කියලා දැනගෙන Tamanටත් අනුන්ටත් අනර්ථකාරී නම් ඒ හේතුව වෙනස් කරලා ඵලය වෙනස් ආකාරයෙන් ගොඩනගෙන්න සලස්වනවා. මේ හේතුවයි මේ ඵලයයි කියලා වටහාගෙන ඒ ඵලය Tamanටත් අනුන්ටත් අර්ථ සම්පන්න නම් නැවත නැවත හේතු ජනිත කරලා ඒ ඵලය වර්ධනය කරන්න උත්සාහ ඒක තමයි පළවෙනි දෙවෙනි පියවරවලදී අපි කරන්නේ. තුන්වෙනි පියවරේදී අපට වෙනස් කළ නොහැකි ධර්මතා අපි නුවණින් තේරුම් ගන්නට අවබෝධ කරගන්න. ඒ කියන්නේ ලෝකෙහි අනිත්‍ය ධර්ම. ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත් සංස්කාර ධර්ම ඇති වෙලා නැති වෙලා යන. හොඳ දේත් ඇති වෙලා නැති වෙනවා නරක දේත් ඇති වෙලා නැති වෙනවා නාම ධර්ම රූප ධර්ම Taman පිළිබඳ දේ අනුන් පිළිබඳ දේ කුසලය අකුසලය හැමදේම ඇති වෙලා නැති වෙනවා ඒක අපි කාටවත් වෙනස් කරන්න පුළුවන් නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි එහෙමනම් එහි වෙනස් කරන්න දඟලලා වැඩක් නැහැ අපිට තියෙන්නේ ඒ නුවණින් අවබෝධ කරගන්න නුවණින් අවබෝධ කරගත්තේ නැතිනම් අපි ඒකත් එක්ක මනසින් ගැටෙනවා ඇයි? දැන් අපි කවුරුත් මැරෙනවා කියලා අපි දන්නවා. ඒ මොකක්ද? අනිත්‍ය ධර්මය. මේ සංස්කාර ධර්ම නිත්‍ය නෑ. ජීවිතය ස්ථිර දෙයක් නෙමෙයි. අස්තිරයි. යම් මොහොතක අහෝසි වෙනවා. ක්ෂණයක් ක්ෂණයක් පාසත් මේ නාම රූප ධර්ම බිඳි බිඳී යනවා. එහි પરම්පරාවත් යම් මොහොතක බිඳී යනවා. ඒක අපි දන්නවා. දැනගත්තා වුණාට කෙනෙකුගේ අභාවයේදී අපට දුක හිතෙන්නේ ඇයි? ඒ ධර්මතාවය නුවණින් තේරුම් අරගෙන ඒක පිළිගන්න එකට එකඟ වෙන්න අපි සිත පුහුණු කරගෙන නැහැ. දැන් එතකොට අපිට වෙනස් කරන්න පුළුවන් දේවල් තමන්ගෙත් අනුන්ගෙත් යහපත සඳහා වෙනස් කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඒකත් ධර්මානුධර්ම ප්‍රතිපත්තිය තමයි. වෙනස් කළ නොහැකි ලෝක ධර්මතා නුවණින් වටහාගෙන ඒවට ඔරොත්තු දෙන්නට සිත පුහුණු කරන්නට. මේ අනිත්‍ය ධර්මයයි කියන බව ඒක ලෝක ස්වභාවයක් කියන බව තේරුම් අරගෙන එහි නොගැටි ඒ සමග සැහැල්ලුවෙන් පවතින්නට ඒ ධර්මතාවයේ තේරුම් අරගෙන සිත සමබර කරගන්නට අපේ දැක්ම අවදි කරගන්නට ඕන ප්‍රඥාව අවදි කරගන්නට ඒකත් පුහුණු වෙන්නට අවශ්‍ය කාරණයක් වෙනස් කරන්නට යමක් නැහැ නමුත් ඒ තුල පිහිටා සිටින්නට පුහුණු වෙන්න ඊළඟට මේ දුකයි කියන බව දුකයි කියලා කියන්නේ මොකද්ද හේතු ප්‍රත්‍යයෙන් දේවල් හට ගන්නවා වහා බිඳී යනවා ඒ හට ගැනීම බිඳීම් දෙකෙන් නැවත නැවත මේ සියලුම සංස්කාරයන් පෙළෙනවා. පෙළීමට තැවීමටපත් වෙනවා කුමකින්ද? ඇති වෙලා නැති වෙලා යන නිසා. එතකොට යදනිච්ඡන් තන් දුක්ඛ යමක් අනිත්‍ය නම් එහි දුක්ඛ ලක්ෂණ ප්‍රකට වෙනවා. දුක්ඛ ලක්ෂණ කිව්වේ ওই ලක්ෂණ හතර හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නා බව, වහා බිඳී යන බව, පීඩාකාරී බව සහ ਸੰతాපකාරී බව. එතකොට මේ සියලුම සංස්කාර ධර්මවල මේ ලක්ෂණ ප්‍රකට වෙනවා. ඒවා අපට ඕන වෙච්ච පමණටවත් බුදුහාමුදුරන්ට ඕන වෙච්ච පමණටවත් වෙන කෙනෙකුට ඕන වෙච්ච පමණටවත් වෙනස් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේට ඒවා වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් මතුවෙන්නේ ඇයි ඒ ධර්මතාවයන් ඒ ආකාරයෙන් අවබෝධ කොටගෙන සිටින නිසා. ඒවා අවබෝධ කරගෙන නැති නිසා අපට ඕන වෙනවා අපට ඕන හැටියට වෙනස් කරන්න. එසේ වෙනස් කළ නොහැකි ධර්මතාවයන් බව තේරුම් අරගෙන ඇතිව නැති වෙලා යන බවත් එයින් ඇතිවෙන පීඩාවත් ਸੰతాපයත් මේ සංස්කාර ධර්මයන්ට උරුම වූ ගති ලක්ෂණයි කියන බව අවබෝධ කරගන්න එහි මනසියල්ල ක්‍රියාත්මක වෙන්නේ නාම රූප ධර්ම මත ඒ නාම රූප ධර්ම ක්‍රියාත්මක වෙන්නේ ඒවට අදාළ හේතු ප්‍රත්‍යමත් එහෙමනම් අපි කොච්චර දේවල් මෙසේ මෙසේ විය යුතුයි කියලා හිතුවත් ඒවා සිද්ධ වෙන්නේ අදාළ හේතු ප්‍රත්‍ය මතයි කියන අවබෝධය ඇති කරගෙන අපි ඒවට කැමති වුණත් අකමැති වුණත් කරන්න දෙයක් නැහැ අකමැති වෙලා තේරුමක් නැහැ ඒ බව නුවණින් වටහාගෙන ඒවට ඔරොත්තු දෙන්න සිත පුහුණු කිරීම ධර්මානුධර්ම ප්‍රතිපදාව. ඒතර මේ තමයි තුන්වෙනි පියවර ප්‍රඥාවෙන් ලෝක ධර්මතා අවබෝධ කර ගැනීම. පළවෙනි පියවර කායික වාචසික සංවරය, දෙවැනි පියවර මානසික සංවරය, තුන්වෙනි පියවර ප්‍රඥාවෙන් ලෝක ධර්ම අවබෝධ කර ගැනීම. පළවෙනි පියවරේදී අපට කල යුතු දේවල් ටිකක් තියෙනවා නොකල යුතු දේවල් ටිකක් තියෙනවා. දෙවන පියවරේදීත් අපි කල යුතු දේවල් තියෙනවා නොකල යුතු දේවල් තියෙනවා. ඒ කල යුතු දේ කරන්න ඕන නොකල යුතු දේ නොකර සිටින්න ඕන. දුර්ගුණ දුරු කරන්න ඕන යහගුණ අවදි කරන්න. මේ තුන්වෙනි පියවරේදී අපි කල යුතු දේ තමයි ප්‍රඥාව අවදි කරගෙන ඒ ලෝක ධර්මතා තේරුම් ගනිමින් ඒවට ඔරොත්තු දෙන්නට සිත පුහුණු කිරීම. මෙන්න මේ පියවර තුනෙන් තමයි අපේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය වැඩෙන්නේ. ඒ ප්‍රතිපදාවම තමයි භාවනා කියලා හඳුන්වන්නේ. දැන් අද ගොඩක් දෙනා භාවනා කියලා හඳුනා ගන්න පුරුදු වෙලා තියෙන්නේ ඕකෙන් ඔය දෙවනි තුන්වෙනි පියවර පමණයි. අනිත් පළවෙනි පියවර සීලය හැටියට වෙන් කරගෙන තියෙනවා. හැබැයි ඒ සීලය කියන්නේ භාවනාව සඳහා භාවනා කියලා කියන්නේ සිත වඩනවා, සිත පුහුණු කරනවා. ඒ සිත පුහුණු කිරීම සම්බන්ධ මූල මූලික ආරම්භක පියවර තමයි සීලය හැටියට හඳුනාගන්නේ. ඒ නිසා සීල සමාධි ප්‍රඥා වශයෙන් මේ පියවර තුන හඳුන්වනවා එහෙම නැත්නම් කායික සංවරය කායික වාචසික සංවරය මානසික සංවරය සහ ප්‍රඥා සංවරය හැටියට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා ඒ වගේම දුර්ගුණ දුරු කිරීම යහගුණ අවදි කිරීම ප්‍රඥාවෙන් ලෝක ධර්ම අවබෝධ කර ගැනීම කියන මේ පියවර හැටියටත් හඳුනා ගන්නට පුළුවන් මේ කවර ආකාරයෙන් විග්‍රහ කරගත්තත් අපට භාවනාව හැටියට ධර්මානුධර්ම ප්‍රතිපත්තිය හැටියට දියුණු කරන්නට තියෙන්නේ ඔන්න ඔය වැඩපිළිවෙල. එතකොට මේ වැඩපිළිවෙල හරියට අනුගමනය කරන්නට අපිට කල්යාණ මිත්‍ර ඇසුරක් සත්පුරුෂ ආශ්‍රයක් තියෙන්නට ඕන. නිවැරදි සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට ලැබෙන්නට ඕන. යෝනිසෝ මනසිකාරය කියන්නේ සති සම්පජඤ්ඤය අවදි කරගන්නට පුළුවන් වෙන්න ඕන. අවදි කරගෙන මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි පිහිටා සිටින්නට පුහුණු වෙන්නට ඉතින් මේ පුහුණු වෙන වැඩපිළිවෙලම තමයි භාවනාව හැටියට අපිට නැවත නැවත අනුක්‍රමයෙන් දියුණු කරන්නට වෙන්නේ. මේ කාරණා සිහිනුවණින් තේරුම් අරගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් මේ සෝතාපට්ටි අංග දියුණු කර ගැනීම සඳහා ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහිවත් භාවනාව කෙසේ ප්‍රයෝගී වෙනවද කියලා තේරුම් අරගෙන මේ ප්‍රතිපත්ති ක්‍රමය අනුක්‍රමයෙන් පුහුණු කරන්නට තමන් දැනට ඉන්නා තැන ඉඳලා ඉදිරියට යන්නට පුළුවන්. හැබැයි මේ කියන කරුණවල මූලික කාරණා තමන්ගෙන් ගිලිහිලා තියෙනවා ඒවාෙහි අඩුපාඩු තියෙනවා කියලා වැටහෙනවනම් ඒ අඩුපාඩු සකස් කරගෙන ඉදිරියට යන්න ඕන. එහෙම නැතුව තනින් තනින් කොටස් හැලෙමින් පියවර මඟහරිමින් අපට තට්ටුමාරු ක්‍රමයට මේ නිර්වාණගාමිනී මාර්ගයේ ගමන් කරන්න පුළුවන් කමක් නැහැ. අනුපූර්ව ප්‍රතිපදාවක්, අනුපූර්ව ශික්ෂාවක් තුලයි මේ ගමන් මඟ යා යුත්තේ. නිසා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 පින්කමේ මූලික අරමුණ හැටියට දක්වලා තියෙන්නේ 75 වෙනි ජන්මදිනයේ සමරන ගාල්ලගේ ජෙනට් ලස්කෙමොන් මහත්මියට නිදුක් නිරෝගී සුවය දීර්ඝාෂ ප්‍රාර්ථනා කිරීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ කුසලයේ හේතු වේවා කියන ප්‍රාර්ථනාව පෙරදරි කොටගෙන ඒ වගේම මිය පරලෝ යන්නට යෙදුණු දෙමව්පියන් වන ගාල්ලගේ ප්‍රැන්සිස් ද සිල්වා පියාණන්ට අබේවීර මිරිස්ස පටබැඳිගේ ලෝරනෝනා මෞතුමියට ගාල්ලගේ ජෙරල්ද සිල්වා සොහොයුරාට ගාල්ලගේ කමනි චම්පිකා සොහොයුරියට ගාල්ලගේ ෆිලිප් ද සිල්වා පුතණුවන්ට ඊවර් ලස්කෙමුන් ස්වාමි පුරුෂයා ඇතුළු මිය පරලෝකීය සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමත් දේශකයන්න් වහන්සේ ඇතුළු සියලු මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුව දීර්ඝාෂ ප්‍රාර්ථනා කිරීමත් ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට ධර්මාවබෝධයේ පිණිස මේ කුසලයේ හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙනයි අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ. තමන්ගේ 75 වෙනි ජන්මදිනය නිමිති කොටගෙන සියලු දෙනාටම ධර්ම දාණය ලබා දීම ප්‍රඥාව දියුණු වෙන මහ පිංකමක් තම තමන් ධර්ම ශ්‍රවණය කිරීමත් ප්‍රඥාව දියුණු වෙන පිංකමක් ඒ වගේම මේ දෙආකාරයෙන්ම සිදු කරගත්තා වූ සියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පිනතුන් ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමැති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවයිස්තුරු සම්පත් වර්ධනය කරගනිත්වා සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් চিරාත් කාලයක් ඉහෙන් ආරක්ෂා කෙරෙත්වා දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්නේ මේ නම් සඳහන් කළ මව්පිය සහෝදර සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාගේම භව ගමන සුවපත් කර ගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් ඔබ අප හැම දිනාටමත් මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරක ආදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණය ලැබීම පිණිස හේතු වේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන් සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධම්ම සංඝයාන රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද 75 වැනි ජන්මදිනය සමරන ගාල්ලගේ ජෙනට් ලස්කෙමුන් මහත්මිය ඇතුළු පවුලේ හැම දෙනාටමත් මේ ලෝක වශයෙන් පවතිනා වූ අපල උපද්‍රව වෙත්නම් දුර වේවා ආයුරාෝග්‍ය භාග්ය ආදී සම්පත් වර්ධනය වේවා නිදුක්ව නිරෝගීව සුවපත්ව ආයු ඇතිතාක් සුවසේ ගුණ නුවණ වඩමින් මෙබඳු කුසල් දහම් සිදු කරමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරනවා හැම දිනාටම පෙරවන් සරණයි